ලබන්නේ. නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිරිගල නිස්තරණ වනාන්තරයේදී යෝගාචර පිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ එනාජානන්ද මසුක සංඥා ඉදානන්ද භික්ඛෝ ඉමමේව කායං උත්තං පාද තලාං ගෝතේ සමත්තකා පරියන්තං කුරුං මානප්පකාරස්ස අසුචිනෝ පත්ත දෙක්ඛති අත්ථි හිමස්මින් කායේ හේතාලෝ මානකාරන්තා තචෝ මන්දං නහාරුවක්ඛි අත්ථි විචාවක්ඛං අදයන් යකනං කිලෝ මකං පියකං කම්පාතං දං අන්තරුණං උදරියං කයිකං පිට්ඨං සිංහං කුබ්බෝලෝ හිතං තේදෝ මීදෝ අස්සුවකාඨේලෝ සිංහානි කාලතිකා මුක්ඛන්ති ඉති ඉමස්මින් කායේ අසුභාං කස්සී විහෙරති අයං මුක්ඛතානන්දං අසුභ සංඥාදී මේ ධර්මදේශනා මාලාවට මාතෘකාවක් දාගත්තේ ඉරිමානන්ද සූත්‍රයයි නැත්නම් දාස සංඥා සූත්‍රයයි. මේ වෙනකොට අපි දේශනා වශයෙන් පහක් පවත්ලා තිබුණා. ඒ වගේම පස්වෙනි දේශනේ වෙනකන්ද මේ තුන්වෙනි සංඥාව අසුබ සංඥාව ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක අර කලින් මතක් කරගත්ත විග්‍රහ කරගත්ත අනිත්‍ය සංඥා අනාත්ම සංඥා ආදී ඒ සංඥාවන් පිළිබඳව මුලින් කරපු හැඳින්වා දීම යටතේම ඒ ධර්ම යටතේම මේකත් විග්‍රහ කරන්නයි අද කාලේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අසුභ සංඥාව විශාල වශයෙන් මේ ලංකාව වාගේ සම්ප්‍රදාන කූල ආගමික රටවල බොහෝමත්ම ආගමික ඇඟීමක් සමහර වෙලාවට ආධ්‍යාත්මික ඇඟීමක් ඇති කර ගැනීම පිණිස විතර දෙවිලි පාවිච්චි. ඒක නිසා මේ අසුභ සංඥාව නැති සුභ සංඥාව ඉලක්කාරකමක් විදිහට එහෙම නැත්නම් ඡේද දෘෂ්ටියක් විදිහට අසුබ සංඥා අසුබය බැලීම ආගමික හැඟීමක් ආධ්‍යාත්මික හැඟීමක් ඇති කර ගැනීමක් විදිහට විමාපියෝ විසින් දරුවන්ට උගන්වලා ගුරුවරයන් විසින් ශිෂ්‍යයන්ට උගන්වලා විද්දු විදින් හේතුන්ට උගන්වලා ඉතින් මේක නිසා ඒක සංස්කෘතියේ වැදගත් කරගන්නවා ඒ නිසා බුද්ධාදීල පොතේ පවා මේ පිටිගත යනකොට කියන්නේ බුද්ධාදීල පොතේ පවා කියනා වූ අත්ති ඉමස්මින් කායේ කියන කොටස කටපාඩම් කටයුත්තක් බෞද්ධයෙක් විසින් කටයුත්තක් විදිහට ඒක බෞද්ධ සංස්කෘතියට දැන් පසුගිය විදිහට අවුරුදු 100 ක කාලේ කඩින්න මුල් වෙනවා ඒ නිසාම මුළු බුද්ධ ධර්මයම අසුභවාදී ධර්මයක් විදිහට අනිකුත් ධර්ම නැත්නම් අනිකුත් ආගමික අන්ති වැඩ කරන ඇත්තෝ නම් කරන්න පෙළඹෙනවා. දහාගම අසුබවා. බෞද්ධයෝ අසුබ සංඥාවෙමයි හැමදේම බලන්නේ. නැත්නම් සුබයක් අභිවෘද්ධියක් ප්‍රගමනයක් නැහැ. අසු හැම දෙයකම අසුබේ බලනවා. ඉතින් මේ විදිහට අසුබ වශයෙන් අසුබ සංඥාවෙන් යුක්තව බැලීම ඇත්ත වශයෙන් පොතපත දිගට ලබනකොට මේ භවනා ක්‍රමයේ පිළිබඳ සමත දර්ශනය විපස්සනා දර්ශනයේදී එච්චරම දැක්ම අසුබෙතම පාඩුවන්නේ ඒක නිසා යම් ආකාරයකට යම් කිසි කෙනෙක් මේ අසුබ සංඥා මුල් කරගෙන සමත පූර්වංගම ක්‍රමයකට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය බැසගෙන මෙහි යම් ප්‍රතිඵල නිලාගෙන يعني සාර්ථකව අසුද සංඥා පාවිච්චි කරලා යම් ප්‍රතිඵල නිලාගෙන විපස්සනාවට එනකොට ඒ පුද්ගලයාගේ ඒ අසුබය නැත්නම් මේ අසුබය සඳහා ඉදිරිපත් කරගත්ත මේ කේතාලෝමානකා දන්තා කොටස් පිළිබඳව ඊට වඩා විමුක්ත දර්ශනයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ වා පිළිබඳව ඊට වැඩිය විවෘතව බලන්න. පුළුවන් ශක්තිය නැහැ. නිසා යෝගාවචරයේ වශයෙන් අපි අපි හැම වෙලාවකම මේක අසුබ භාවනාවක් වශයෙන් අසුබ සංඥාවට අරමුණු වෙන්නා වූ මේ දෙතිස් කොටාගය මොන දුර්වලකම ඇති කෙනාටද මොන චරිත ලක්ෂණ ඇති කෙනාටද මොන ක්ලේශය යටපත් කරන්නද අවශ්‍ය කරන්නේ ඒ ක්ලේශය යටපත් කිරීම සඳහා මේ චරිත ලක්ෂණය මඟහරවා ගැනීම සඳහා මේ මේ මේ එක එක කොටසක් කොහොමද භාවනාවට ගන්වන්නේ? එහෙම භාවනාවට ගන්වනකොට මොනවද Tamanට වැටහෙන කාරණා කියන එක ගන්නම් නම් ඒක ප්‍රෝජනීය සලකලා අසුබ සංඥාව වඩනවා කියන එක කියන්නේ. එනිසා යම් ප්‍රදේශයක දැනට මේ කන අහන කන කියන සෑම දෙනා තුළම මේ දෙකක් කොට ආද පිළිබඳව හැඟීමක් තියෙනවා. කටපාඩමක් කියන ප්‍රසිද්ධ බවක් කියන. ඒ වාගේම එක එක්කෙනෙක් එක එක යෝගාවචරයේ වශයෙන් ගත්තාම තම තමන්ගේ ජීවිතේ වරින් වර සමත භාවනාමය ප්‍රශ්න. සමත සමහර වෙලාවට විපස්සනා භාවනාමය ප්‍රශ්න වෙනකොට මේ එක එක කොට ආදියක් නැත්නම් මේ අසුබ සංඥාව කොයි ආකාරයෙන් පාවිච්චි කරන්න ඕනද කියන එක සලකා බැලීම ප්‍රෝධිනේ සලකලා අසුබ සංඥාව වැඩි වීම කියන එක කියන්නේ. නිසා අද දේශනේදී අපි මේ කොටස දෙකම සම්පීඩනය කරගත්තොත් ඒක සාර්ථකුමයි කියන්නේ. මුලින් නැත්තා වූ මේ දෙතිස් කොටස පිළිබඳව මේ අසුර සංඥාව ඇති කරන්න නම් ඒ වගේ වර්ණ සංකාන ඊසාවෝකාක පරිචින වතේ කොටස් පහකට බෙදලා බලන්න අපිට ආචාර්ය මතේ උදව් මේ ඉතිරිපත් කරගත්තා වූ කෙස් ලොම් නිය දත් ආදී කාට වුණත් පිටට පේන. පුද්ගලයෙක් තමන්ගේ ඒ සති පෙන්වන්නේ ඒ අත්ගේ අත්තා වූනේ කෙස් ලොම් නිය දත් තන කියන කොටස් පහෙන් තමයි. අනිත් ඒවා ඇතුලේ තියෙන. මේ පහෙන් තමයි අසුබ සංඥාව පටන් අරගන්නේ ආමනීර කෙනෙක් පැවිදි කරනකොට සාජාපංචකය කියලා කමඨාන දෙන්නේ මේ කොටසේ. මේ වෙලාවේදී මේ පුද්ගලට මතක් කරලා දෙනවා මේකේ කොටසක් ගන්න එහි වර්ණය ගත්තොත් ඉතිදීත්ම සිත් අද ගන්නා සුළු වර්ණයක් නෙවේ තනි දෙස්සකකී පිරුවම් පැහැයක් නමුත් දීල වර්ණ කේස කලම්බ කලඹ අන්‍යාවක ඇති වෙනවනම් නැත්නම් සර්ව කාන්තාවක තියෙන මේක නිස්පාර ගන්න. නමුත් එක කෙස්සක් ගත්තොත් ඒකේ ඒ කියන වර්ණමය සිත් අද බඳ ගන්න සුළු ගතියක් නැහැ. ඒක අර ප්‍රතිචාරාචාරවරයෙක් වගේ එකින් කල්පකට ක්‍රියා කරන එහෙම නැත්නම් ඒක සුඛ සංඥාව මංගල සංඥාව ගන්න කෙනෙකුට වුණත් ඒකෙත් ගහෙන් එකකෙත් ගහක් තමන්ගොන මේ ඔද්දේ තිබුණොත් නැත්නම් සුඛයේ තිබුණොත් ඒක කවදාකවත් ප්‍රිය දර්ශනයක් වෙන්නේ නැහැ. ඒක එතකොට හැම වෙලාවෙදීම අර තමන්ගේ ආහාරය පවා එපා කරවෙන්නේ ඒ වගේම රටට ගියොත් රටේ පැටලෙන රටට ගියොත් වැඩේ අන්‍යතරන් උතරලා ලයිබ්‍රරියකින් එළියට දාන්න වෙන තරමේ ඒ සුභය මනස්ත වශයෙන් ගන්නකොට තියෙන කීල වර්ණ කේත කලම්බේ අර එක ටෙස්ට් එකක් ගත්තාම ඒකේ පුංචි එක කොටසක තියෙන්නේ ඔය කියන වර්ණ මේ වශයෙන් හොඳ පිය ගන්න වර්ණයක් නෙවෙයි. ගන්ධ අරගත්තොත් එය තපස්සරු ප්‍රෞද්ධ මේ ප්‍රෞද්ධා සීලේ පැවිදි වෙන තපස්වරු මේ කෙසෙන් එන ගඳ නැති කිරීමටම තපස් තෙල් කියලා જાතියක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒක මුතුම විදියට මුතුම ගඳක් එන්න පටන් ගන්නවා. තවත් එක තුනක් ඔය හොඳ රැවුල වගේ ගන්න හොඳට ගඳ. නෑ වෙ නැත්නම් එහෙම දෙයට ඒ අවශ්‍ය පිළිදැනුම් නොකළා නම් ඒ Tamange ඒ මුතේ වටා නහය වටා වැවිලා තියෙන රැවුලෙන් පුදුමාකාර ගඩක් වෙනවා කියන එක යට කරගෙන තමයි ජීවත් වෙන්නේ. කොතනද වතු ටිකක් හම් වෙන්නේ කොතනද මේක හොදාගන්නේ. නමුත් යාලා නිවාසී ජීවත් වෙනකොට කවුල කපන්න ක්‍රමයක් නෑ. ඒකනද හොඳට තේරෙන එක කෙස් වල විතරක් නෙවෙයි ලොකුමලක් අවදින. ඒක නිසාමයි අද මේක සුද්ධ කරන්න පිළිසුදු කරන්න පිටතර જાති වෙළඳ පොලේ ඉවරයක් නැතුව සීමාන්තික හදාගන්න ඉන්නේ. ඒ තරම් මේ කෙස් වල ගන්ධයක් ඒකටම ආවේනික ගඳක් වන්න ගන්න දීකා වශයෙන් ගත්තාම ශරීරයේ උඩ කෙළවරේ කියන කොට තමයි කෙස් කියන්නේ. ඒ කෙළවල් වලින් යට කොටසට අපි කියනවා ලොම් කියලා. ඒක ශරීරයේ පිහිටලා තියෙන ආකාර වශයෙන් ගන්නවා. ඊගාවට ඕකාස ඒක පිහිටලා තියෙන යට පැත්තේ උණුසක් දෙකක් අමී ගැලිලා තියෙනවා. ඒක ටික වාතයෙන් තමයි මේ වෙන් වෙලා තියෙන පරිච්ඡින්න වෙලා තියෙන කවන් වගේම අනිකුත් දෙයක් ගන්නවා. ඒවත් අර වගේම තුනක කොටස් ඒක ඔළුව ගිලගෙන තියෙන්නේ මුල් බහගෙන තියෙන්නේ තවත් තුනක කොටස් මේන්න මේ විදිහට කෙස්කස් පිළිබඳව බලාගෙන බලාගෙන යන්න ගියොත් අර කෙස් කලවත් ඒ විදිහටම තුනක වශයෙන් එකතු වෙච්ච කොටස් තමයි නමුත් ඒක අරගෙන මොකට මොකල බඳපුවාම බොහෝ ප්‍රේමනාප ගතියක් වෙන්නේ. ඒ අර ධන සංඥාව විසවාකයෙන් වෙනදී සංජීව ගත්තොත් ඕම විදිහට කෙස්කලේ පුරාවෘත්තේ චර. ලොංගක්වත් එක්කයි. නිය දක්ෂං. මේ සෑම දෙයකම තියෙන්නේ තාමත්ම හිත මායා කරවන පටල ගතියක්. ඒ සියුම් පටලේ පිළිවිතලා බලන්න පුළුවන් නම් මේක පුදුමාකාර අපල දර්ශනයක්. කර්ය පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ බොහෝම ලක්යි. වන ඒ වගේම බොහෝම විචාරයි ඒ වගේම කකෝ දුයි, පයෝ දුයි. මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට බොහොම ධර්ම පිළිස් විද්‍යාලවල වැඩ කරන ස්වාමීන් වහන්සේ නමක් ධර්ම පිළිස් ප්‍රායෝගික පිළිස් ඔක්කොම එනවා. ඒක දාසක් ඒ සංස්කෘතිය තියෙනවා. මේ දෙතිස් තුනක ගැන කතා කරන මම කියන්නේ දෙන්නේ මෙන්න මේ ඉස්රායිල් ඉඳ නෑන්ඩියක් අරගෙන කන පිට හැරෙන්නේ ඉති ඇතුලේ තියෙන කාලේ කන්න එන බල්ලු වලක් කන්න කොල්ලක් ළඟ කියන්නේ. හොඳ පිට දැම්මොත් නම් කවුරුත් එක්කෙනෙන් බලනවා. කන පිට හැරෙව්වොත් ඒකට හිමුලුන්ගෙන් බල්ලන් එකක් ගන්නේ වෙන්කරන්න කොල්ලක් ළඟ තියාගෙන ඉන්න ඕනේ කවදාකවත් මේක දකින්න නම් කවුරුත් පෙළමෙන එකක් නැහැ. ඒ තරමට මේක හොඳ පිට දැම්මට පස්සේ බුදුම මංගල ලක්ෂණ තියෙන්නේ. කන පිට දැම්මට පස්සේ බුදුම අසුබ. දකින්න ප්‍රිය නැති. ඒ දුබ. ඔන්නය වර්ණ ගන්ධ දිතාවෝකාක පරිච්ඡින්න කියන ක්‍රමයට බැලීම තමයි සමත භාවනාවේදී උගන්වන ක්‍රමය. යම් ආකාරයකට මේකෙත් යොම් නියදක් ආදී ඒ හැකලි කොටසටයි කියන පළවෙනි විස්ස හෝ ඊගාවට තියෙන දෙම්මම් කුක්කෝලෝ හිතන් ආදී වශයෙන් කියන විහාරු වැగిරෙන කොටස් ආපෝ කොටාද 12 හෝ මේ එකක එක කොටාදයක වර්ණයේ වශයෙන් ගන්ධයේ වශයෙන් දිසා වශයෙන් ඕකාංග වශයෙන් පරිච්ඡින වශයෙන් එකකින් කෙනෙකුට හිත් පනින නැත්නම් භාවනාව අල්ලන ඒකෝලා තියෙන මේ නරක පා කොහොමද තියෙන නරක පා නියත ආදි වශයෙන් දේවල් තියෙන පාට අරගත්තොත් ඒ නිසාම පිළිකුල පුදා ගන්න පුළුවන් ඒ නිසා ඒ පුදුරට නැවත නැවත ඒ ඒ කොට ආසේ පිළිකුල පුදවන්න ඒකේ වර්ණයමයි නැවත නැවත පිළිහිට වෙන්නේ යම් තාක්කල් කතා විතර කරනවා යම් තාක්කල් මේ දිස් වර්ණ ගන්ධ දිග අවකාශ පරිච්ඡේද වශයෙන් එක එක කොටාසෙන් අසුබ ලකුණ නතු කර ගන්නා තාක්කල් මේ භාවනාව උපචාර සමාධිය පහු වෙනවා යම් අවස්ථාවක මේ වර්ණ ගන්ධ දිග අවකාශ පරිච්ඡේද කියන අස්සාකාරයෙන්ම වැටෙන්න පටන් අර ගන්නකොට ඒක අර්ථනා සමාධියක් පාඩපත් වෙනවා කියන එකයි ඔක්කොම කියන්නේ ඒ වගේම මෙතනදී සාමාන්‍ය දැනගත යුතු මෞලික භාවය සඳහා දැනගත යුතු කාරණාවක් තමයි මේ දෙතිස් කොටාද මත මේ විදිහට මේ පසුබය වැඩිවීමෙන් උපදවා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රථම රූපධානි පමණයි. ඒ මොකද ඊගාවට තියෙන විතක්ක විචාර දෙකෙන් තොර පීති සුඛ ඒකාග්‍රතාව පමණකින් යුත් ද්විතිය ධානයට යන්න තරම් ප්‍රීතියක් මේ අසුරෙන් අසුර ගන්න. ඒක නිසා ප්‍රථම ධ්‍යානයේ පමණයි ගන්න පුළුවන් කියන එක ආචාර්ය මතේ තියෙනවා. මෙතනදී ලොකු මාදින් නැත්නම් මතවාද රාශියක් තියෙනවා. ඒවා භාවනාට දාන්නට සාමාන්‍ය දැනීම පිට මතක් කරගන්න එක හොඳයි. මුත් ඒවා දිගේ එක අපි එලවන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට සුවසංතානගත තිතිස් කොටාරයේ එක එක කොටාසයක් ඔය කියන වන්න ගන්ධා දිසාවකාශ පරිචින්න කියන ලකුණු යටතේ උපමාන යටතේ පරීක්ෂා කරමින් ප්‍රථම ධ්‍යානෙට යන්න පුළුවන් වුණාට ජීවත් වෙන්නා වූ එහෙම නැත්නම් උපාදීන්නව ගන්නා වූ තව කෙනෙකුගේ ශරීරයක් ආ වූ උත්සාහනක භාවනා කිරීම නොකඩ යුතු බවක් කවමදාකත් ඒවා මත අසුබ සංඥා වඩන්න බැරි බවක් ආචාර්යවරුන් පිළිගන්නවා. ඒ වෙනුවට මියගිය ශරීරයක මේ වෙනකොට මල මියගිය මේ සෝහනේ ඇදලා දාලා තියෙන ඒකහ සංවාදීය සංවාදීය සංවාදී වශයෙන් පරි දිනයක් දෙකක් තුනක් විනීල කන්වා විකුප්ප කන්වා ආදී වශයෙන් මේ ඉතිවිලාගේ තරව ගලන අල්ලෝ කාලා තියෙන කටවලට කියවිලා යන්නේ ඒ ඒ කොට්ටාසවල වඩන්නත් පුළුවන් සෝසංසානගත දෙතිස් කොට්ටාසේ වඩන්නත් පුළුවන් අනුන්ගේ ශරීරවල තියෙන දැනට ජීවත් වෙන අනුන්ගේ ශරීරයේ තියෙන කෙස් කොම්බීලක් මත නොවැඩිය යුතුයි කියන මතයක්. ඒකද ඒ තව කෙනෙකුගේ ශරීරයක සුබ සංඥාව පෝෂණය කළ යුතුත් නැ කරන්න අමාරු ගතියක්. අතුආර පිළිගැනීමක් කියන කේතින්නේ මාසියෝ කියන හිතේ වුණ සම්පූර්ණ කර තුලනාග ස්වාමීන් වහන්සේ වැනි ඒ ස්වාමීන් වහන්සේලා ඒවට විවිධාකාර හේතු විවිධාකාර මත ඉදිරිපත් වෙනවා. අපි මේක මතකමයිතර ඉදිරිය යන දෙයක් නෙවෙයි. නමුත් අපේ සිංහල අතුවාගන්ධ කතාවේ ඉතාමත් ප්‍රකීත දෙයක් තමයි ඈගිරි කන්දේ ඉඳලා අනුරාධපුර මහා විහාරයේට ඉඳපාත වෙලාවේදී ඉෂ්ඨ කියන ස්වාමීන් වහන්සේ කැලේ මැදින් ඉනකොට තමන් ඉදිරියට ඉස්ත්‍රිලීලා පාමින් ඉඟිබිඟි කරමින් ඉනාවෙමින් පැමිණිච්ච ඉස්ත්‍රියාවක් දැකලා ඒ ස්වාමීන් වහන්සේ අට්ටික සංඥාව ගන්නයි. දැක්කද දැකලා අට්ටික සංඥාව ගත්තා. සල්ප මොහොතකින් පිටිපස්සෙන් පැමිණි පුරුෂයෙක් ඒ ස්වාමීන් වහන්සේගෙන් අහලා දෙනවා ස්වාමීන් වහන්සේ මේ කැලේ යනකොට කැලේ වඩිනකොට ඔබ වහන්සේට ඉස්ත්‍රියක් හඳුනාගන්න. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා ඉක්‍රියාවත දුරට කියන ගන්න සත්තර ටිකක් නම් යනවා. ඒ තරමට මේ ස්වාමීන් වහන්සේ අර ඉති ලායයි ඉති මේ ගති ඉගිබිගි ඉගිමැරීම් නෙවෙයි දැක්කේ දත්තක ටිකයි. ඒ දත්තක විතරයි දැක්කේ. ඒ වුණාට ඒක විස්තර කරන අතුවාචාරින් වහන්සේලා විස්තර කරන්නේ අස්සාදන්තං ටිකක් තත්වා සත්තා සංකප්පිකා ඉස්වා උබ්බ නිමිත්තන් අනුස්සරී කියලායි ගාථා බන්ධනය. ඇයගේ දත්තක ටික දැක ඌර්ව නිමිත්ත සීපත් කරා. අතේවසෝ ධේරෝ ධීරෝ අරහන්තං අපාර. එතනම ඒ අයගේ දත්තක දැකපු ගමන්ම ඒ ස්වාමීන් වහන්සේ තමා විසින් පෙර වඩන ලද අට්ටික නිමිත්ත මේ දත්තක වලින් මතු කරගෙන ප්‍රථම ධානයට හිත යොදලා ඒ ධීර වූ සක්ෂ වූ ස්වාමීන් වහන්සේ ගමන් කරමින්ම අධ්‍යාත් ඵලයට සාක්ෂාත් ඵලයේ සාක්ෂාත් කරා කියලා. ඒකට අතුවා විස්තර කරන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ අනිමිත්තාන පස්සනාවට එහෙම නැත්නම් පෙර තමා වැඩි භාවනාවට නිමිත්තක් ගන්න විට අනිංග දත්තට මත ඥානක දෙවවා නෙවෙයි කියලා ඔය වගේ විවිධ ක්‍රම වලින් මේ ආවේ අර්ථ දක්වලා දෙනවා. ඒ නිසා අපිට පොතේ දැනුමක් වශයෙන් අපිට ඉච්ච වෙනකන් කාර වෙනකන් අපිට තියාගන්න තියෙන්නේ අසුභ භාවනාව සඳහා විචිකොට්ඨාස භාවනාව සඳහා සෝසංකානගත විචිකොට්ඨාසම පාවිච්චි කරන්න පුළුවන්. අර කියන දිශා ඕපාත වන්න වන්න ගඳ දිශා ඕපාත පරිච්ඡේද කියන ප්‍රමාණ පහයක්. ඒ වගේම බහිද්ධ ශරීරයේ අනිපාදින ශරීරයේ මලමිණියක නම් ඒත් කරන්න පුළුවන්. අනුන්ගේ පණ ඇති ශරීරේ මේ කියන සමත ක්‍රමයට කරන්න බෑ කියන එක ඒක කරනවා නම් ඒක අසුබ සංඥාව නෙවෙයි අනිමිත්ත සංඥාවටයි වැටෙන්නේ නැත්නම් පෙර කලා වූ දෙයක් සිහිපත් කරන්නයි යන්නේ කියනවා නමුත් මේ සංඥා ප්‍රශ්නයක් නිසා ඕමත් අමාරුයි අපිට ඒකාන්ත විනිශ්චය දෙන්නකොට සංඥාව ගැන ඒ තරම්ම වෙනස් වෙන දුරයක් ඊට අමතරව ඒ වගේම මෙතෙන්දි මේ කියන මතයටම කිච්චු කරන එක තමයි මේ විදිහට සමත භාවනා වශයෙන් අපේ වටනවා නම් Taman මිනියක් බැලුවත් මේ මිනිය පුරුෂයෙක් නිසා පුරුෂ යෝගාවචරයෙක් විසින් ස්ත්‍රී මිනියක් නොබැලිය යුතුයි. ඒ වගේම ස්ත්‍රී යෝගිනියක් විසින් පුරුෂ මිනියක් නොබැලිය යුතුයි. මොකද ඒකේ කාමයේ භාවයට පුළුවන්. ඒ වුණාට ඒ මම මේ මතකවල දෙන්න අදහස එතනදි ඒ පොත්පත්වල සඳහන් වෙනවා විපස්සනා වශයෙන් බලනවනම් ස්ත්‍රියාවක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා බලන මිනිහ ඉස්ති උනක් කරක් නැහැ පුරුෂයෙක්. ඒක නිසා මේ ඉරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන මේ අසුබ සංඥාව විස්තර කරන්නේ සමත පැත්තෙන් නම් ඒක අති සීමිත ප්‍රථම ධ්‍යාන අරමුණක් වගේ නිමිතක් වගේ විස්තර කරන්න පුළුවන්. නමුත් අපි ඉස්සර ඉදකත් කරගන්න හදන්නේ මේක සම්පූර්ණ ඒකටම ගැළපෙන නිතර ලේසියෙන් අපිට මතු කරගන්න පුළුවන් ඉඳ නිමිත්තක් කරගන්න. ඒකට සෝසන්තානගත දෙස්පකාරක් හොඳයි. පරසන්තානගත මැරෙන නොමැරෙන දෙකොලතේ දෙකොලතේම මේ දෙස්පකාරලා. ඒකම හොඳට තේරුම් ගන්න ඕනේ අනුන්ගේ සංකානගත උත්සාහයක් අරගෙන භාවනා කරනවා නම් ඒක මේ ප්‍රථම ධානය සඳහා කරන භාවනාවක් නෙවෙයි විපස්සනා වශයෙන් එක්කෝ වපනි විච්ඡය. එහෙම නැත්නම් අසුර නිවිච්ඡය. එහෙම නැත්නම් ධාතු. ඉතින් විපස්සනා වශයෙන් බලනකොට මේ දෙතිස් කොටස පෙන්වන්නේ තුන්වන් සංඛ්‍යාවක් විදිහට. මේ එක එක කොටසට ගියාට පස්සේ කෙනෙකුට පුළුවන් එయ్యත්තා වූ වර්ණය ඉදිරිපත් කරන කෙස්වල තියෙන නිල් පැහැය ඇස්වල තියෙන සුදු පැහැය දත්වල තියෙන සුදු පැහැය මුත්‍රාවල තියෙන කහ පැහැය වාගේ ලේවල තියෙන රක් පැහැය වාගේ අරගෙන ඒ මැත්තෙන් අභිභායතන කතිනෝට යන්න පුළුවන් ගැටියක් තමයි කමී නමුත් මෙතනදී අසුබ නෙවෙයි ගන්න ඒ කොටස් දින වර්ණ ඒ වගේම ඒ කොටසේ තියෙන අසුබයම එయ్యත්තා වූ ගන්ධේන වන්නේන රසේන වශයෙන් කියන මේ පිළිකුල් බවම අසුබ වශයෙන්ම අකුල බවම දීපත් කරගෙන අසුබ භාවනාවේ ප්‍රතිවන් යන දැන අසුබ. අපි කියන විවායතන යනවනම් චතුත් අධ්‍යයන දක්වම යන්න පුළුවන්. අසුබ භාවනාව යනවනම් ධ්‍යාන සඳහා යන්න පුළුවන්. නැත්නම් මේ එක එක කොටාද ගන්නා වූ ධාතු වශයෙන්ම මෙහි කරන්න බෑ ඒක ධාතු සංස්කාරය කරලා. ඒක නිසා විපස්සනා පැත්තෙන් නැත්නම් මේ දෙකක් කොටස භාවනා වශයෙන් ගත්තොත් සුද්ධ සංඥාව කියලා කියන්නේ ඒකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල වලින් පිළිගන්නවා කියලා. වර්ණීය වශයෙන් තවත් දොරක් අරගන්න පුළුවන්, ධාතු වශයෙන් තවත් දොරක් අරගන්න පුළුවන්. ඒනොත් මේ ධාතු පැත්තට යන එක. මම මතක් කරනවා මේ දෙන්නේ ගිරිමානන්ද කීක් මතක් කරන විදිහේ සුද්ධ සංඥාවම නෙවෙයි නමුත් ඒකට අරමුණු කරන්නා වූ දෙතිස් කොටාටය පදනම් කරගෙන අපිට විපුල ඵල නෙලා ගැනීම සඳහා ඇති දොරටු විවෘත කර ගැනීමක් මේ කරන්නේ. එතකොට සාතු වශයෙන් බලනවා නම් මේ ශාරීරියේ අපි අර මොලයක් අපි පඤ්ඤාරාන්දු ආඥ අදහස වශයෙන් ඕ නැත්නම් කෙස් කලමකින් කෙස් දහක් වෙන් කර ගැනීම දත් ඇට ටිකෙන් එක දතක් වෙන් කර ගැනීම වගේ දෙයක් කරලා ගත්තොත් ඒක අර දත් ඇට පෙළේ තියෙනකොට තියෙන ලක්ෂණ නැහැ තනි දත. ජීජෙන්නේ කනුකාරකත්වයේ ඔච්චර වටේ කාලා කර කාලා ගලවලා අරගෙන අර කන්නාඩි උඩ තියපට පස්සේ මම මේ මේ කාය කටේ දාගන්න කිව්වොත් එන්නේ අනන්තා කිව්ව මේක මෙච්චර කල් මේ කුණු ගඳ ගහන එක මේ බොල කවුල අපේ තිබුණාද කියලා ඒ තරම්ම අපිරියයි අර කණුව කාපු දත ගතර ආන්නේ වගේ නමුත් ඒක ඇතුලේ තියෙනකොට නම් අපි බොහොම මේක නම් වගේ කලකට ඒ වගේ සාමූහික වශයෙන් වෙනකොට මේ ධාතු වල එක ස්වභාවයක් තියෙනවා. තනි වෙනකොට එක ස්වභාවයක්. තනි වෙනකොට මේකේ අසුබ සංඥාව බොහෝමත්ම ප්‍රකටයි. ඒක නිසා සුරජන් මහන්සියේ මේ සම්පූර්ණ මනුෂ්‍ය ශරීරය අරගෙන කොටස් 6කට කඩලා පෙන්නනාට පස්සේ ඒක තුලින් ඒතු ආකාරය ආසන ඉතිහාසයක නොතිබිච්ච විදියට තමාම තමා විසින් කොටස් කර බැලීමේ ක්‍රමය ඉදිරිපත් කිරීම ලබන මේ විශාල විප්ලවකාරී රැඩිකල් වාදී දර්ශනය. ඒ මොකද මේ ශරීරයේ සිතුවාකල් මත දෙකකටයි විග්‍රහ කරේ එකක් තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් කරන ලද නිර්මාණය. ඉන්ද්‍රයක් ඒක කපල කොටලා ඒක අසුබෙට බලනවායි කියන එක දෙවියන් වහන්සේට කරන ප්‍රධානම චෝදනාවක්. ප්‍රධාන දෙවියන් වහන්සේට විරුද්ධව ප්‍රධාන යෑමක්. ඒක නිසා කිසිම කෙනෙකුට අද උනත් ලෝකේ මේ ශරීරය කොටස් කරලා විකුණන්න ඕ ඒ වගේ දෙයක් කරන්න මොනම විදියකින්වත් මේ දේවාදී අදහස් වලට කැමති. ඒකත් ඒ කියලා කියන්නේ මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හදලා තියෙන්නේ මේක පූර්ණ නිර්මාණයක්. ඉතින් අඩුපාඩු බලන්න මේක අසුභ බලන්න මේක හාතු වශයෙන් බලන්න යනවා කියලා කිව්වහම අර දේව නිර්මාණයට කරන විවේචනයක් වශයෙන් තමයි කරන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේ පැහැදිලිවම මේ මතයට කරු නොකිරීමක් වශයෙන් මේ ශරීරේ කොටස් කරගැනීම පෙන්වනවා. කොටස් කළ බලනකොටම අර පූර්ණ ශරීරයේ විදියට ආ වූ සුභ සංඥා, මංගල සංඥා, භද්‍ර සංඥාව ආමංගල්‍යයක් බවට, අසුභයක් බවට, අපුල දෙයක් බවට මේ අසුරතාවට පත් කරන කල්පනා කර දිව්‍යන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම සඳහා නෙවෙයි උන්වහන්සේ වෙනවා මාන්නයත් මතු බවක් කියන කෙලස් දෙක මේක gediya පිටින් කියනකොට ඇති වෙනවා කොටස් කරලා බලන්න නැති සම්පූර්ණ ශරීරය වශයෙන් කියනකොට අපිට මාන්නයක් ඇති වෙනවා අපේ තරුණකම තරුණකම එහෙම නැත්නම් මේක ශක්තිමත් ශරීරයක් පිරිවි ශරීරයක් අනිකුත් අත්ංගේ අඩුපාඩු දකිනකොට අපිට මාන්නයක් ඇති වෙනවා. ඒ වගේම මකු බවක් ඇති වෙනවා. අනුන්ගේ ගුණ මකු ස්වරූප ඇති වෙනවා Tamanට අයියාති කියනවා. මේ දෙකම තියෙන තාක්කල් අඳුම ගානේ අර ආදී කියලා හදා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ දේ කැලියකට කළ හදපු එක එක එක කැලලක් ගත්තොත් නම් කවම කවදාකවත් කෙනෙක් ඒ මතුමැත්තේ මාන්නයක් ඇති කරන්නේ. ඒ මතුමැත්තේ මතු බවක් ඇති කරන්නේ. ඒකකද ඒක බොහෝම කිට්ටු වෙන්නේ පිටිය වශයෙන් ගන්නකොට මාන්නේ මතු බව ඇති කරාට කැලි වශයෙන් කරුවට පස්සේ පේන දෙන්නේ සාමත්ම කොලිස්සක් වෙලී කියෝ සුන්දි. ආතකට තමයි ඉස්සත්යි අපේක් නෑ ඉක්දීවයි ජීවයක් නෑ ශූන්‍යයි. දැන් කාලේ හැදෙදි කියනනම් මේ ශරීර කොටස් විදුනේ බෙලත වලට විතරයි අවශ්‍ය වෙන්නේ. ඒක ජීව ශක්තියක් ඒක ඇතර. ඒක නිසා මේ වෙන්කොට බැලීමේ ක්‍රමය බුදුජානක මහසී විසින් එවකට පැමිණිච්චේ වැඩි මන්දතාවයෙන් ගැන නොසලකා ඉදිරිපත් කිරීම තුළින් මේ මානයක් නතු බවක් කඩන්න මාන සමුදාහරණයක් ඉදිරිපත් මේකට ඔය දුරුම් පන්දි සාමණේරට විතරෝම කෙලිදාගනයක් තමයි අපි දැන් කාලේ තියෙන මොහොක් හොඳ නවීන පන්නේ මොකට රටයක් අත්තු බෙල් කාර් එකක් වගේ මේ නැත්නම් රෝස්ලෝයි කාර් එකක් වගේ ඒක සම්පූර්ණ ඒ ප්‍රදර්ශනාගාරය දක්වලා තියෙනකොට දැකීම පවා නැතිනම් ඒකනේ ප්‍රදර්ශනාගාරයක තියෙන්නේ. නමුත් මේ වාගේ අලුතෙන්ම නිෂ්පාදනය කරපු නැත්නම් අලුත්ම කන්නේ අලුත්ම මෝස්තරේ වාහනයක් ලක් අරගෙන ඒක යම් ආකාරයකට සම්පූර්ණ වෙන් කරන්න පුළුවන් කොටස් වෙන් කළොත් ඒ ස්වාමීන් වහන්සේ පොඩි නමේ සෙල්ලම් කරන්නවත් ගන්න එකම කොටසක් නැහැ. ඒ අලෝක ගමන් තියෙන පුදුමාකාර මජන්තක. අපේ කෑවොත් හැම තැනම ගෑවෙනවා පුදුමාකාර ඒකයි ගලවන්න හදනකොට කැරේජුල ඉන්න ළමයි වෙනකට කල් පාට අඳුරක් අඳ ගන්නවා. ඒ තරමටම අත තිබ්බත් ගෑවෙන්නේ කවදාකවත් හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම ඇත්ත ඇත්තම තැලක්වත් කිසිම ක්‍රමයකට ප්‍රයෝග දෝන පිටමක් නෑ. උදික සාමූහික වශයෙන් මේක ඇන්ජිම මේක මේ කීකල කිරීමේ යන්ත්‍රණය මේක විදුලිය පිළිබඳ යන්ත්‍රය ආදී වශයෙන් බොහෝම ලස්සනට අර මුළු ආත්මදී උදව් කළ කටයුතු වලට එක එකක් කරන බලවත් කිසිම ප්‍රයෝගයක් නැතිවක්. ඒ වගේ තමයි මේ ප්‍රධාන යන්ත්‍රයේ මනුෂ්‍ය යන්ත්‍රයේ පෑලි ගලවලා ගත්තට පස්සේ ඒක කවදාකවත් මේකේ උපදවන ප්‍රයෝගද මොනවාක්ද කියන්නේ. ඒක ආත්ම වෙන එකම. දෙන්න දෙන්න ගන්නවා විපස්සනා මනෝවිද්‍යාව. ඒත් සුදුසු නරක සර්වඥාදී ඒකෙදි ධාතු ප්‍රකාශ. ඉවන බොහෝ දෙලින් අරගෙනවා ඒ ධාතු බවට පත් කරගත්තනේ. ආතන් වහන්සේගේ ධාතු. මේ කතා කරන්නේ ඒක නෙවෙයි මේ සාමාන්‍ය ජීවත් වෙන ශරීරයේ කියන ඒ සම්පීඩන වගේ කොටස්. ඒ නිසා මෙතනදී අපි මේ සරල බීජගණිතමය සමීකරණයකට දෙන්න පුළුවන් ගෙඩියක් ගෙඩියක් වශයෙන් ගත්තොත් සමූහයක් වශයෙන් ගත්තොත් ඒකකයක් වශයෙන් ගත්තොත් මේක එලෙස් ඉතින් හරියට එලෙස් කරනවා මේ ඡන්දයේ මාන්නි නියාම කකු බව আদি කෙලෙස් උපත. නමුත් කොටස් වශයෙන් ගත්තාම කෙලෙස්. ඒක නිසා සාමූහික gediye එකතු කොට රැක්කොට ගණන් සංඥාවෙන් බැලුවොත් මේ සාගාදී කෙලෙස් උපත. විද්ද ඥානanse පෙන්වන අසුබ සංඥාව මත උනා නම් ඒ කෙලෙස් අකණ්ඩම මේකේ අසුබ සංඥාවක් ඇති කරගන්න පුළුවන්. ඒක ආයතනදී කරන්නේ වෙන්කොට බලා ගැනීම වෙන්කොට දැක් ගැනීමයි වෙන්කොට නැත්නම් මේක ජීවී ගති අයින් වෙලා ධාතු කොටස් වලින් එතනදී මේක විස්තර කරන කොටාස්තිස්කෙකදී තමයි ඇති වෙන ශරීරයේ මට ලැබිසේ මුන්නම කෙනෙකුටවත් තේරෙන්න බැරි විදිහේ කාමය කියන නැත්නම් කාමච්ඡන්දය කියන නීවරණයකින් බැඳෙන හැටි මේවා වෙන්කොට අසුබ වශයෙන් බැලුවොත් ඒ පුද්ගලයාට සංසාරේ බොහොම ලස්සනට මරණ හතරක් විතර මේ සම්මතන වැඩි ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අකාලව වැඩි ඉන්න කාලෙදී ආනන්ද ස්වාමීන්ගේ ලස්සන ශරීරයේ පිළිබඳව පිළිබඳ සිට ඇති කරගත්ත ධර්ම පිටුණියක් ආතුර වෙනවා ආතුර වෙලා දෙඩක් ගන්නවා ඇත්තටම තමයි ඒක බුදු මාත්‍රායි මේ ආනන්ද සාමීසේ දැකබලා ගන්න කතා කරන්න මේ පාත්‍රය අවශ්‍යයි. ඉතින් මේ ඉස්තියාව මේ භික්ෂුණීන් වහන්සේ ඒත් ළඟ වැඩ කරන කටකාරු කතාවල කියනවා අනේ ආනන්ද සාමීසේ කියලා කියන්නේ මේ අතවල් නම් ඇති භික්ෂුණිය ලෙඩ වෙලා ඉන්නවා වැඩ ටිකක් අහන්න කැමතියි. දැන් ආනන්ද සාමීනාසේ සූර්යමු පෙරවගෙන භික්ෂුණී ආරාමේ යනවා මේ අතුරු භික්ෂුණී දැක්කට පස්සේ ඊට පස්සේ ඒ භික්ෂුණී සඳහන් කරනවා අනේ සම්මත අසනීප. ආනන්ද ආදී ලෙඩ අවුලේ අපි ආනන්දසන්ති කියනවා නැගිනිදි මේ ශරීරය ඇතිවීමට හේතු කර්ම හතරක් තියෙනවා. මේ හේතු කර්ම හතරෙන් තුනක් ඒ හේතුවම හේතු කරගෙන ඒ හේතු නතර. මේ ශරීරය ඇති වෙලා තියෙන්නේ ආහාර. ආහාර නැවත නැවත දුන්නොත් මේ ශරීරය ලස්සන වෙන්න හරි කරගන්න පුළුවන් ආහාර නෙවෙයි. දෙද වෙන ආහාර නැතුව ක්ෂණීක්ෂය වෙලා යනවා. නමුත් මේ ආහාරයේ ප්‍රතිකූල සංඥා නැත්නම් යෝනිසෝමනසිකාරයේ ප්‍රසංකායුන්සෝ නිලපාතම් පරිදේවාමි කියලා මෙනෙහි කරන්න ගත්තොත් ආහාරයෙන් හටගත්ත මේ ශරීරය ආහාරයම අරමුණක් කරගෙන ඒක ඇත්තා වූ මේ කාමයේ ඥානතාව නැති කරලා ආයේ මූල දිනාගන්නට යනවා. ආහාර නිසාය ආහාර පදයි. ආහාරන් නිසාය ආහාරම් පදයි. ආහාරයෙන් හැදෙන මේ ශරීරය දුරු කිරීම සඳහා ආහාරය විශේෂයෙන්ම යෝනිසෝමනස්කාරය කරගත්තාම මේ ශරීරය ඇතුළේ හේතුනා වූ හේතුවක් හේතු කරගෙනම මේ හේතුව නසා ගන්නවා. හේතුව සපහරින්න පුළුවන්. එතනදී හේතු කියන වචනෙට ඉක්වේ යන හේතු කියන වචනයත් පාවිච්චි කරන හේතු කියලා කියන්නේ ඒ දණ්ඩට පාන. ආහාරයම ඒ දණ්ඩක් කරගෙන ආදර ආහාරයම පාලමක් කරගෙන ආහාරයෙන් ඇති වුණා වූ මේ ශරීරය පිළිබඳව නියම දාර්ශනික ආරෝපණය ඇති කරගෙන ආයේ මේ ශරීරයක් ඇතින වෙන්න කටයුතු කිරීම දරුවචනස් වෙනවා. ඒ වගේම තමයි මේ ශරීරය ඇතිලා තියෙන තෘෂ්ණාව නිසා මේ තෘෂ්ණාව නැති කිරීමට මේ තෘෂ්ණාව මතව භාවනා කිරීමෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් බව සබඳනා දෙන්න දෙලා තියෙනවා තෘෂ්ණා නිසා තෘෂ්ණා ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ කොහොමද යම් කිසි කෙනෙක් තමයි මේ සුෂ්ණා සාහිත්‍ය ගත කරන ආපේ මතක් වෙනවා ආරම්භ වෙනවා උද්දෝත්පාද කාලයක් වෙන්න තියෙනවා සමහර ඇත්තෝ මේ විවිධ උපක්‍රම පාවිච්චි කිරීමෙන් අන්නක්ය සුෂ්ණා ක්ෂේත්‍රපතෙන් පත් වෙනවා කියලා ඒ බුද්ධලට තෘෂ්ණාවක් ඇති වෙනවා මම තෘෂ්ණාව දුරු කළ යුතුයි සර්ව තෘෂ්ණා ආනේ තෘෂ්ණාව දව කරගෙන අර මේ තෘෂ්ණාව දුරු කරන්න ඒ වගේම තමයි මේ ශරීරයේ දිගට පැවැත්වීමට ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන මානෙ ඒ මානයත් මානය පිළිබඳ සැලකීමෙන් මානය දුරු කිරීම පිළිබඳ කරන්න පුළුවන් ඒ ආරම්භ වීම සම්මානීය විදිහට කරන්න තියෙනවා ඒත් සම්පූර්ණ මාන උදාහරණය කරපු ඇත්තෝ මේ ලෝකේ ජීවත් වෙනවා කියනකත් එයාට ඇයි කියනවා මට බෑ මමත් මේ මානෙ නැති කරන්න ඕනෑ කියලා තමයි මානයක් ඇති කරගන්නවා මේ රහත් වෙන්නේ. ඒකත් වලට කරනවා. අනන්තයන් කරනවා. ඒයි චූලි. ඉතිනකාට වෙයි මේ ප්‍රිය යුතද වීම ශරීරයක් අතරින් හේතු වෙන කවදාකවත් ඒකමත භාවනා කරනවා නම් ඒක දුරු කරන්න ඒක කියන්නේ හේතු භාත හේතන්න කරලා යනවා. ඒ නිසා මේ දෙතිස් කොටාගේ වෙන්වෙන් වශයෙන් තමන්ගේ ශරීරයේ භාවනා කරලා අස්තු වැඩි හොඳයි. අනුන්ගේ ශරීරයේ ඉතිස් කොටාසමත භාවනා කරන්න ඕකියෝ ඒ කාගේ කාමී අවිස්සුණු ඒක අනුතරකට හේතු වෙන මිසක ඒක ඒ රාගේ ද්වේෂයේ මොනේ දුරුකෝ මානියෝ ආහාර දුක්ඛේ ඒක නිසා ඒතනදී මේ කාමච්ඡන්දේ කියවත් නැත්නම් සක්කායදී කියවත් කාම රාගේවත් ගුරුකල නැත්තා වූ ආධුනික යෝගාවචරය ඒවා පිළිබඳව ඥානත්ම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ දිහාවට ගියොත් ඒක ආහාර නිසා ආහාර ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මාන්න නිසා මාන්න ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් මේ මෛත්‍රුම ධර්මයකට හේතු වෙන දෙයක් අතගාමී දුව පෝෂණය කිරීම කවදාක සිදුනා. ඒක අපි නැවත නැවතත් කාල බන්ධනයකට ලක් කරනවා යටත් කරනවා අපි එතනදී පාන් කඩාගෙන ඉන්නවා. අත්හැරගෙන ඉන්නවා. ඒ සාමේ ඉතිස් කොට අර පිළිබඳව සුභ සංඥාවෙන් කටයුතු කරනකොට යම් ආකාරයක සුභ සංඥාවක් මතුවෙනවනම් ඉතින් එතෙන්දී දැනගන්න ඕනේ මේ අනුගාමීවට වෙන දුකේ කරගිටින සුද්ධිය විදිහට මේ සුභ සංඥාවත් එක්ක කටයුතු කරන මේ සුභ සංඥාව නැත්නම් ඒක මේ මට පිරිමාන සූත්‍රය සඳහන් කරන ප්‍රධාන සංඥා කියලා එකක් ඒකදී යම් විදියකට ආරාග ආදී රාග දෝෂ මොහොනින්ට හැඟීමක් සංඥාවක් පහළ වුණා නම් කිසියෙත් මේක මෙහෙම නතර කරන්න එකක් බොහොම ඉක්මනට මෙහෙම දෙක දුරු කරනවා. ඒ සාමින් දෙති කොටාට භාවනා කරනකොට අනුයේ කොටාටක් නැහැ. ඉති විශේෂම ක්‍රියාවකේ ශරීර කොටාත්ම පුරුෂයෝලාවදේ කුණම් පුරුෂයේ කිසි කොටාකමද ඉත්‍රි යෝගාවචේ භාවනා කරනකොට බොහෝ විට මේ සුඛ සංඥාව මතුවේ ඉතිතියි. මේකට කිච්චුම විතර කරගෙන පුළුවන් කම තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී කරන කවදාකවත් විසම විත විසම ලිංගික කෙනෙකුට විස්වහාග පුද්ගලයෙකුට මෛත්‍රී භාවනාව. ඕම ජයත මෛත්‍රී පැතිරෙනවා පේනවා. නමුත් මෙත්තාම කියන රාගන් වංචී. මෛත්‍රී මුකෙන් රාගේ තමයි වංච කරන්නේ. ඒක නිසා ආධුනිකයාට ඒ අභිප්‍රියතාවයක හෝ විසමහන් කෙනෙක් මෛත්‍රී පතුරවන්නේ නැහැ. ඒක නිසා ඒවා පිළිබඳ දැනගෙන හිටියොත් තමයි තේරුම් ගන්න පුළුවන් මගේ හිත මේ ඇත්තටම රාගය නිශ්චිත කරගෙන රාගය දුරු කරන්න හදනවද නැත්නම් රාගයේ මුවාවෙන් රාගය දුරු කරනවා මුවාවෙන් රාගයේම හිත ආස්වාද කරනවා. ඒ නිසා ඒවා පිළිබඳව විශේෂයෙන්ම අපි තුමා මතක දෙනවා නම් කටයුතු කරනවා නම් වලට දැනගෙන කටයුතු කරන්න ඕනේ ඒ පුද්ගලයා වංචනික ධර්ම වලට අහු වෙන තැන ඉඳ වැඩි. ඒ වගේම නම් කෙනෙක් ඇත්තටම තනියම භාවනා කරනවා නම් ඒවා පිළිවෙල දැනගෙන හිටියොත් අර තවත් අවල් ගන්න වලේ නැහැ වැටෙන වලේ අවල් වැටෙන්නේ නැති වෙන්න කාරණා මේ භාගී ආවේ අනන්තව සංඛා වෙලා තියෙනවා. එතකොට මේක දී වෝල්ටීතාවදී විදුලි පරිසරයක් පිළියම් කරන්න වගේ තමන්ගේ ආරක්ෂා සංවිධාන ගන්න නැතුව ගිහිල්ලා අත ගෑවොත් ඒ ප්‍රමාණයට හරියට ඒ වගේම තමයි මේ අසුභ භාවනාවට ගන්නා වූ මේ උත්සාහ මත අර විදිහට වංචනික වශයෙන් කාමරාගේ නතු කරනක් කරන්න පුළුවන් වගේම මෙවුවා මත ද්වේෂය බලන්න ගත්තොත් ඒත් කවදාකවත් හොඳක් මේ මේකෙන් කන්දස්කන්දේ කියලා මොකද දෙන්නේ ඒ කියන්නේ අර අවස්ථාවේ හැටියට සක්‍රමය කරගන්නවා මිසක් ඉච්චර ඇතුලේ ඇඹුලෙන් බලලා නැත්තම් ඒ පුද්ගලයාට ඒකෙන් පෞරුෂත්වය වෙනස් කරන්න උත්තරකම් වෙනස් කරන්න තරම් ලෝක ගැඹුරක් එන්නේ. ඒ නිසා මේ අන්ත දෙකට නොවැටි අද ද්වේෂයෙන් මේ කොටස බලන්නකෝ එහෙම නැත්නම් වංචනික ස්වරූපේ මෙවුවා අන්‍ය මාර්ගයෙන් ආස්වාද කරන්න යන්නේ නැතුව මැද මාර්ගයෙන් ගමන් කිරීමේදී අරවැටනන්ට ඉතාමත්ම ශ්‍රේෂ්ඨ මේ ආදර්ශ ඉදිරිපත් කරලා තියෙනවා ඉතුරු කරලා කියලා තියෙනවා අපිට දැක ගැනීම සඳහා ඒකදී මුදම ගාථාවන්තයක් ඉදිරිපත් වෙනවා අපේ සම්ප්‍රදාන කුල අසුබ බව කියන්නේ නැහැ නිතරමනේ වාසියකින් නැතුවට අනිත් බොහෝ තැන්වල ඒ කොටසකට බලන්න අසුබ මහානන්දා මේක කවර වලක් මේක අසුචි පිළිච්ච පිටින් පිළියම් කර කලයක් නවතරින් ආවු වැගිරෙන එකක් ගොඩාක් විකරයි ඒක කියනකොට හොඳට ඒක අසුබ සංඥාවක් කරගන්න උදව් කරන මේකයි අනුකම්පාවෙන් තේරුම් ගන්න ඕනේ ඒ වගේම තමයි වේදනාමිකල් විදේශූත්‍රය වශයෙන් කොටක් ඉදපත් කරා ඒකදී සඳහන් වෙනවා මේ ශරීරය පිළිබඳව බලන හැටි විවිධ ආකාරයෙන් බලන හැටි සමහර තැන්වල ඒක අසුභ සංඥාව දිගේ විපස්සනාට මම උදව් කරන හැටි වෙනවා. මොකද ඒක විශේෂයෙන්ම ඒ සිරිමාවන ගණිතාවගේ රූපය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉතින් රූපනන්දා වික්ෂුණිය මාන්නේ සහ මොහකම නිසා අගතනාසේ නොදකින්ද ජේතවනාරාමයට යන්න කර්ම කාරණා නැලී අවස්ථාවේදී ප්‍රයෝගයේදී ආපු වෙලාවක මේ රූප නන්දාවට ඊටත් වඩා ස්වરૂපී කාන්තාවක් මන්මද මන්මද කාන්තාවක් සර්වඥාන්තර පවන් කරන ස්වરૂපයක් ලැබීමේ සර්වඥාන්තේ රූප නන්දාවට කියනවා රූප නන්දාවට වඩා ලස්සන මිනිස් ලෝකේ ඉන්නේ එතකොට බණ ඇහිල කෝක වේතත් එතෙකල් පැමිණියා නොපැමිණියා තිබුණු මේ මුකමිනියම් පිළිබඳව තිබුණ දා කෝක වේතත් අර තමන්ට වඩා ලස්සන කාන්තාව විදී චිත්‍රයෙන් බඳගත්ත වෙලාවේදී සර්වඥාද බොහෝම චීක කාලයක් ඇතුළත ඒ ඒ මනෝමය ඉන්ද්‍රියෙන් ලැබුවා වූ ඒ ස්ත්‍රී රූපයේ බොහෝම ඉක්මනට දිනා ජරාවට පත් වෙන පස්සේ සත්‍ත්‍රීමේ උපනන්නාව වේකට වෙනනුම් ගන්න. එහෙන වෙලාවේදී ඒකත් ඉච්ඡා. මාන්‍ය වෙලාවේදී අර මාන්‍ය පිළිබඳව ඇලහැප්පිල්ල. ඇති විචාරයේදී සර්වඥාන්සේ අක්ෂීනාකරන් කරලා මනස ලෝභයෙන් මනස ලෝහිත ලේපන. මේ ඇට වලින් කොන්ක්‍රීට්ෂන් බලන්න. ඊට පස්සේ අපරාධ කරනවා මනස. ඒ වලින් අනන්ත. එහෙම හරිපු නගරයක් තමයි මේක තියෙන්නේ. සීනන් නගරම් කත්වා මනස ලෝහිත ලේපන සත්‍ය ජරාච මත්විත මානෝමක් කොට වද. මේ ඇතුලේ නගරේ වැඩෙන්නේ මේ කොටස ආකාරය තුල ඇතුලේ වැඩෙන්නේ ජරාව සහ මරණය. යම් තැනක මනුෂ්‍ය ශරීරයක් හටගත්තා නම් නැත්නම් මේ ඇට වලින් හදලා නැත්නම් ඇට වලින් රැකිල්ල හදලා මස්ලේ වලින් ආලේප කරලා ගත්ත මේ නගරේ හැදුනම අත්‍යත් චිත්තක්ෂණය පටන් මේක ජරාවටපත් ඒක ඒකාන්තික මරණයට යනවා ඒක නිසා මේ නගරය තුල වැඩෙන්නේම ජරා මච්චු ජරාවත් මරණයක් රූපාකාරය එහෙම නැත්නම් මාන මක්ඛ මේක තමයි ගන්න ඒක තමයි මේ ශරීරය දිහා බැලිය යුතු ආකාරය. ඒක ආතුරං අසුතින් අසුතින් භූතින් අස්සනන්දේ සමස්. නන්දාව බලපන් මේකේ තියෙන ආතුර බව. මේකේ තියෙන අසුචි වැගිරෙන බව. භූති ගතිය. නන්ද කන්ද රසවදී කිසිම එළිය ගතියක් නැහැ. උද්ධරන්තං පකරන්තං බාලාන අභිනන්ති. මේක රසදී එක්කෝ පැහැෙන විනියක් වාගේ උතුරනවා. එහෙම නැත්නම් වැగిරේ. අර වැగిරෙන ආදී වැగిරෙනවා. මේ ශරීරය උදේ ඉඳලා ඇඳ වෙනකන් උද්ධරන්තම් පගරන. ඊළඟට උතුරන යකට වැగిරේ. මෙන්න මේකටයි මේ මාළය අභිනන්දනය කරන්නේ. වෙන විදිහකට නන්දන කාන්තාවන් කියනවා ප්‍රබාලයි. ඒ මොකද නන්දාව නිතරම උඩින් එන වැගිරෙන දේවල් කියලා ගන්න යටින් එන වැගිරෙන දේවල් හොදනවා හොදලා මේක අර ලස්සන කොටස තියාගෙන ඉන්න උන් මේක ජරාවක් මරණයක් ආවකෝ හිතේ මාන්නයක් මතු බවක් දන්නේ. ඒක සර්වඥාදී පෙන්වලා සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ ධරාවත් මරණයක් නොදැක මාන්නයක් මතු බවක් නොදැක මේක පිළියම් කර කර මේක ඔපවඩමින් ඉන්නවනම් ඒක අභිනන්දනය කරන ඒකට කියන්නේ මායා කියනවා. ඒක නිසා ඒකෙදී අනිමිත්තංච භාවේහි මේ මැද තියෙන මේ නයිදන් අත කතන් කියනවා නයිදන් පරකටන් අගත්. ඊගේ සමාන විසින් නිර්මාණය කරලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි අනුන්තරලද සාපේකුත් නෙවෙයි. මේක උත්තර ලෝකෙට නිගන්න එපා. ඔක නිමිත්ත භාවනාව ගන්න ඔය මුළු ශරීරයෙන් කෙස් ටික වෙන් කරලා ගන්න එතකොට ඔය කෙස් වල තියෙන මම ලකුණේ ලොම් ටික වෙන් කරලා ගන්න නියගත් කරන්න ඊට පස්සේ අනායින් කරන්න සත්‍යත් ටික අයින් කරන්න මේ එක එකකවත් කරනවාවත් ඔය නිමිති ගන්න පුළුවන් කමක් නැහැ සුභ නිමිත්ත. ඉන්ද අනිමිත්තංච භාවේ. මේක පිළිබඳව නිදියක් වශයෙන් සමුයක් වශයෙන් මේ එක එක පිළිකරක් ලඟ වෙච්චාම ඇති වෙන තේදගතිය, ඔකවත් ගතිය එක එකක් පිළිකරනම වෙන වෙනම නැහැ. මේ නිමිත්ත නැති වෙනවා. ඉන්ද අනිමිත්තංච භාවේ ආනාංශය සමුඛා. තමන්ගේ අත්තාව මානාංශය සමුඛාතනෙ පිළිසෙ මේක වෙන අනිමිත් සංඥාවක් වඩන්නේ කියලා සරුවචන් වහන්සේ සඳහන් කරනවා. එහෙම වැඩුවොත් උපසන්තෝව බොහෝම සාන්තයිකදී ප්‍රතිමාණේ ශබ්ද වෙන්නතුව ඒ වාගේම මතු භවෙන් අනුසංග ගැටීමක් නැතුව උපසන්තෝ චෛත්‍යකී බොහෝම සාන්තව හැදෙනවා. ඒක නන්දාවට බොහෝමත්ම අධිකාරතුන මොකද එතකොට මේ මුලින්ම නගරෙ කිසි ලස්සන කාන්තාවෙකින් නමුත් ඒ නන්දාව හැම කෙනෙක් තුළම ජීවත් වෙනවා. හැම කෙනෙක්ට තමයි ශක්ති ප්‍රමාණය මම අනිත් ප්‍රිය අනිත් සිත් ගන්නසුළු මේ මේ ගති ඕ මේ මේ රූපලාවන්‍ය මේ මේ රූප ලක්ෂණ තියෙනවා කියලා නැති කෙනෙක් නැහැ. හේතුව සාමාන්‍ය දුක නැහැ, කාමමක් බව දුර වෙලා නැහැ. ඒ නිසා මේ ලක්ෂණ සහිත මේ ශරීරය දිහා අචීන නගරං කත්වා කියන දෝරුකේට බලන්න පටන් අර ගන්නවනේ ඒ බුද්ධලයට මේකේ තියෙන මාන්නේ මේකේ තියෙන නියමතාව දුරු කරගන්න. ඒක නිසා මේ ශරීරයේම සංසාරයේ දවස් කරන බව කියන ප්‍රධානම ලක්ෂණ මේ ශරීරයේම මේ විදිහට විච්ඡේදනයක් කිරීම. ආය විච්ඡේදනය කිරීමෙන් ඒකෙතම ඇත්තා වූ අර කලින් කියාපු විදිහට සෘෂ්ණාව ආන්නේ වගේ දේවල් දුරු කරලා සීනාසරපත් අවරපත් කරන්න පුළුවන් ඉත පහසුවක් මේක තියෙන නිසා මේ ශරීරෙට පොඩ්ඩක් ලෙඩ වෙච්චා මේ ශරීරෙ පොඩ්ඩක් තොර වෙච්චා මේ ශරීරෙ වෙච්චක් පොඩ්ඩක් ඇද වෙච්චා ඔච්චර මේ ඡාත බලගෙන ආනන්ද දෙයක් නැහැ කියන එකයි පිළිමන සාම්පූර්ණ මතක. කරනවා සුදී නේ. පිළිමනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධව ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ දී ස්වාමීන් වහන්සේ පිළිමනන්ද ස්වාමීන් වහන්සේ අසනීපයි කර්මා කළා කියලා අනීප කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි සර්වඥාන්සේ බේක දෙන්නේ. ආයෙවනම් කියලා රස සංඥාව මතක් කරගන්න. මොකද ඉවත් වෙන්නේ ආනන්ද ස්වාමීන් කර්පාඩම් කරගන්න වෙනවා. මේ දස සංඥා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් කියලා දේශනා කරලා පස්සේ ඊරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ රෝගය සුවෙච්ච බවයි ඒ ඊරිමානන්ද සූත්‍රය බලන්න. ඒක නිසා දැනට උනත් දැන් කියන ලෙඩ වෙච්චාම අපි කලින් ධර්ම දේශනාව මතක් කරගත්තා වගේ ප්‍රබෝධ්‍යංග සූත්‍රය, ඊරිමානන්ද සූත්‍රේ මතක්. ඒ මොකද මේ දෙදකින් අපි ආතුර වෙනකොට, දෙදකින් අපි දුර්වල වෙනකොට එක්කෝ අවමානයක් නැත්නම් අභිමානයක්. ওই දෙකෙන් එකක් අත්ත භාවයටපත් වෙනවා හද වෙනවා. මන බහල භාවයටපත් වෙනවා. ඒක නැත්නම් මතු බවක් ඉතිරිපත් වෙන්නේ. ඒක ලෙඩක්. ඒක තියෙන්නේ ජරාවක් මරණයක් දරණ වේදිකාවක් නගරයක් කියලා නෙවෙයි හිතන්නේ. මේ දෙදී ආගන්තුකයි මම නිරෝගී. ප්‍රඥාදී මතක් කරන්නේ දෙන්නේ මේ දෙතිස් කොටාද එක එකක් හෝ දෙතිස් කොටාගෙන නැත්te මුළු දෙවියම ඒකකයේම ලෙඩක් මේකේ නිරෝගී බව කියලා කියන්නේ මොනකම වෙන්න බැරි දෙයක් නිරෝගී කියලා යන්න කියන චිත්තක්ෂණකාරී හිතනවනම් ඒ මොන්තය මොලයක් කියලා හිතවෙනවා එනිසා මේ ශරීරය දලන්න බලන්නම කියලා කියන්නේ අත්‍යනන්න කරන් කප්පාන්නම් කිලෝ විතක් ලේකණන් කියලා ඇට වලින් කරලා මස්සේ වලින් ආලේපනය කරලා කියනවා මේක තමයි ජරාව මරණයයි කලවදියෙන් වෙලා තියෙන්නේ මේක තමයි මානෙයි මානෙ කියන කෙලෙසයි සංකේතයේ යතා වූ අසු බවක් තන්පත් කරනවා. ආනේ ස්වරූපයෙන් බලනවා නම් මේ ශරීරයේ දුකෝම අනුන්තරමද කියලා කැපී පිටාමි කරනවා. එතකොට ඊටාත්ම අත්‍යන්තයෙන් දැනගත යුතු තමයි ශරීරයේ පූර්ණ ඒකකයක් අපි ගන්නවට වඩා කොනසොතේ කඩා ගැනීම හොඳයි. ඒකට අසතෙන් බලනකොට මේ කියන අසුබඥාව ගන්න පුළුවන්. ඒ මොකක්ද මතක කරගන්න පුළුවන් මේ අරමුණ ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක එක කොටාරක තියෙන ධාතු වශයෙන් ගන්න. ඒ ධාතු වශයෙන් ගන්නකොට අපි මේ ඉදිරිපත් කරගත්ත අත්‍යීමත්මින් කායයේ සාකීන කොටස් වල දෙතිස් කොටා කියලා මේක අතර ගණන් කරලා ගොතන දීකයි. ඒකෙදි මේ පළවෙනි කොටස් මේ ටික පැහැදිලි කොටාරක වැඩ. ඝන ද්‍රව්‍ය වගේ. කේස් ලොම් නියත මස් ඇට ඇට මිදුළු ආදී වගේ ගහන කොටස වල ඊට පස්සේ දෙන්නන් පිට්ටන් මේදෝ තේදෝ ආදී වශයෙන් කොටස් සියලු කොටස් රැගින කොටස් වලට වැඩ. ඒ තමයි වත් පාඨවි ආකෝ කියන ඒක පමණයි මෙතන සංකා වෙලා. ඊට අමතරව තේජෝ වායෝ කියන කොටස් දෙක තියෙනවා. තේජෝ කොටස් හතරකට බෙදෙනවා. ආදී වශයෙන් වායෝ කොටස් හයකට ගන්නවා. ඒක එක තමයි මේ අසාරකතාව වාගේ. බුද්ධංගනාදේ නම් ඒ ප්‍රතිචේ වාදී සුචිතේ වාදී අංගමංගාන්සාරි වාදී කියන වායු කොටස 16යි. ඊට කොටස 4යි. මේ චිත්‍රය ඔක්කොම 42ක් වෙනවා. ඒ 42 රූපාකාරයෙන් රට වියාපෝ තේජෝ වායු වශයෙන් කොටස් කරනවා. එහෙම කොටස් කරලා ගන්නා නම් මේ අභ්‍යන්තර වශයෙන් අපේ කෙස් කියාගෙන කෙස් කියලා කියන කොට දෙයි. හටගේ යම් තාක් ප්‍රකට ප්‍රතිමාද ඒකයි මේ පිළිය කියන පදවියේ කිසිසේත් වෙනසක්. අත්‍යන්ත පදවි රහිතා පදවි පදවි. මේ රාහුල වන්දුසේ සබඳන සඳහන් කරන ඒකේ කිසිම වෙනසක් නැහැ. ඇතුළත පදවි කොටස් සහ පිටේ පදවි පදවි කොටස් මගේ පදවි කොටස් මේ පදවි කොටස් කියලා ඒක ගන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒක තමයි අපි කලින් කියන විදිහට ශුන්‍යතානුපස්සනාවට නැත්නම් අනාත්මානුපස්සනාවට ධාතු මාත්‍රය යන ඒක හොඳට කිද්ද වෙනවා ඉන්නේ නැති භාවනා කරනකොට හෝ ආස්වාද ප්‍රසාර භාවනා කරනකොට මුලින් මුලින් අපි ආස්වාද වාදී ප්‍රසවාද වාදී වෙන්කොට සටහන් දකින්න ආස්වාද වාදී ප්‍රසවාද වාදී වෙන්කොට ආකාර දකින්න ඒ සටහන් ආකාර දෙක දකින තාක්කල් ඒ පුද්ගලයාට හතෝ ආස්වාදති හතෝ පස්සති කියලා ආස්වාසිය ප්‍රසවාසයෙන් වෙන්කොට දැක ගැනීමේ ශක්තිය තියෙනවා. මේක තමයි ඉස්සල්ලාම යෝගාවචර ආනාපාන සතිය හිත ගන්නන්නේ. මේ ආස්වාද ප්‍රසවාස වාති. ඒ දෙකේ චරණ ක්‍රම හැදිරෙන ආකාර පාරස්පති වෙනස්. අතුරු වෙන වාතේ නම් පිට වෙනවා. ඒ වගේ මේ වාතයෙන් කරන කෘත්‍ය තමයි මේ හුස්ම මාර්ගයේ තියෙන එක තැනක හොඳට අනිත් තැන් වලට වඩා පිළිමත් වෙනවා. වායු පොට්ටබ්බයි කියන. අනිත් වායු සබ්බ ධාතුව වැඩිම ප්‍රකට තැන හිත තියාගෙන ඇතුළෙන් වාසේ පිට වෙනවා. ඇතුළෙන් වාසේ පිට වෙනවා කියලා හොඳට කනකොට එච්චර පරිදි සම්ප යෝගාවට තුනක් නැත්නම් ආධුනික අන්දිකා පොතේ පේන ආරම්භයේදී හොඳට මේ වායෝ ධාතුවේ සලකහනක් අයිනම කරනවා වගේ. කොන්චිලා කියන්නේ වැදෙනවා වාගේ ෂෝක් එකක්. මේකමයි මේ වායෝ පොට්ටබ්බ ධාතුවමයි උද උදරච්ඡදේ කම්පණය අනුව කලන අනුව උදරේ පිම්බීමක් හැකියාවක් විදිහට වේ. ඒකෙත් ආරම්භයේදී පිම්බීමේ වැඩ පිළිවෙල හැකීමේ වැඩ පිළිවෙලින් උදට වෙන්කොට දැනගන්න පුළුවන්. මෙන්න මේ වෙන්කොට දැනගන්නා තාක්කල් අපි තාම මේ අනපනෝ පිම්බීම කියනෝ ගන්නාලද මූල කර්මස්ථානයේ ප්‍රඥාක්තියයි බලන්නේ ස්වභාවික ලක්ෂණයි බලන්නේ. ඒ ස්වභාවික ලක්ෂණ දෙයියත්තා වූ සාධාරණ වශයෙන් හෝ ආකාර වශයෙන් හෝ දැක ගන්නවා. ඒ දේ හොඳට හිතට වදා ගැනීම කොච්චර වැදගත්ද කියනවා නම් දැක ගන්න පුළුවන් තරම් සාධාරණ සහ දැක ගන්න පුළුවන් තරම් ආකාර විශේෂ යෝගාවචර උනන්දු වේ යුතු බවට මේ භාවනාවේ මුලදී ඉගෙනීමක්. ඒ මොකද මේ තියෙන්න පුළුවන් දැක ගන්න පුළුවන් සියලුම සාධාරණ සහ සියලුම ආකාර කොට නිම කළ හැකි කෘත්‍යයක්. නිම කිරීමෙන් එතන ඥානය. ආස්වාදේ සහ ප්‍රසවාදේ මේ මේ සටහන් තියෙන්න පුළුවන් මේවා තේරෙන දැක්කොත් මේ යෝග කවදාකවත් ඒ වෙනුවෙන් ආයි ඉස්සරහට භාවනා කරන්න ඕනේ ඒ වැඩි හාස්. ඒ වගේම මේක ආකාර වර්ගයක් තියෙනවා. ඒ ආකාර තේරෙන දැක්කොත් ඒ පුදුලය ඒ ප්‍රඥාක්තිය දැක්කා නැත්නම් ස්වභාවික ලක්ෂණ දැක්කා කියලා ඉතිරි යන ගැටයක් පිළිච්ච ගැටයක් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඉන්නේ නැහැ මේක වෙන්නේ. මෙන්න මෙතෙන්ද එනකොට මේ විදිහට කියන තියෙන සතරංගා තියෙන ආකාර සියල්ලම දකින්නකොට ඒ යෝගාවචරයට පේන්නේ දැන් මේ සතරං ආකාර දැකලා ඉවරයි දැන් නෑ දැන් ඇතුල් වීම සමානයි පිටවීම වගේ වේ. ඉන්වීම සමානයි ඇතුල් වීම වගේ වේ. ඕකෙන් මොකද මේ කියන අතරමැද තියෙන අරියාකාරන් සීමාවන් කොම්කින් අරියා හැබැයි ඉන්නේ බින්දීමට ඇකිලිම දන්නේ නමුත් ආනපාන ඉන්න බව දන්නේ. මේ උදලේ ඉන්න බව දන්නේ. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දන්නේ නමුත් ආශ්වාසයේ ඉන්න බව දන්නේ. මේන මෙතනදී හොඳට මේ කාරණාව දැනගෙන දැන් මේ සතරන් සාකාර හැලෙමින් තව ගැඹුරකටයි යන්නේ. ගැඹුරට යනකොට අනිවාර්යයෙන් සිදුවෙන තමයි ආස්වාද වාදේ නොවන ප්‍රස්වාස වාදේ. ඉන්නවද නැන්නේ හැකිලිම. මෙන්න මේ වෙනස වෙනකොට වැඩි තවත් සංකීර්ණ වෙන්නේ. මොකද මේ රූපාකාරයෙන් වායෝ කොට්ඨබ්බ ධාතු වශයෙන් පිළිෙන ආනාපාන නිමිත්තයි ඒ නිමිත්ත මෙන්න ආස්වාදයේ මෙන්න ප්‍රාසාදයේ කියලා වෙනකොට දැකගෙන තිබෙන හිතයි දෙක අතර තියෙන සීමාවක් කැඩෙනවා. විපස්සනා වශයෙන් ඒකට අරමුණට හිතගත් හිත ඇසගත්තාදී දැකීමක් ආරම්මණය නිරන්තර ඒකාකාරයෙන් පවත්වනානෝ තෝරිය චිත්තං නිච්චලං කපේති කියලා මේක අටුවායුගේ දීඝායුගේ වෙනකොට පොතේ ලියවිලා තියෙනවා යම් විදියකට ඉනේන උසරැල්ල ආසස්යෙන් ප්‍රසාරයෙන් මුල වශයෙන් නැද වශයෙන් අඟ වශයෙන් නිරන්තරං ඒකාකාරයෙන් පවත්වනවා ඒකාකාරව නිරන්තරයෙන් උස්මතනය පවත්වනම අර්ථනා සමාධියක් තේ හිතත් අපේද මේ උස්මරැල්ල දෙක ආදරේ යාවේ ඕමතෙන් දෙනකොට උස්මරැල්ල නොදැනී ගියා ඒක හිඳාගත්තා පිම්බීමක් කියන්නේ ක්‍රියා පිම්බීමක් කියන්නේ හිඳාගත්තා කිය මේ ස්වභාවික ලක්ෂණ වල යන්න පුළුවන් සීමාවට තියෙනවා අනුමතන් ක්‍රියා පස්සේ ඥාන දින ධාතු කුසතෝ ඊට පස්සේ වෙනවා කියන වායෝ වාතියේ නැත්නම් වායෝ ස්වභාවයේ වායෝ භාවයේ ධාතු ලක්ෂණ ඉවරයි මේ උච්චරක් යෝග ජීවිතයේ මුල් මුල් කාලේ මේ යෝගාවචරය අන්දමන්ද කරනවා කියනවනේ යෝගාවචරයෙන් මෙතන බය වෙනවා කලින් ගන්නවා කියනවා සතිය නැතිුණා කියනවා සමාධි නැතිුණා කියනවා මට කියාගන්න දෙයක් නැතිුණා කියනවා මේ ආකාරයෙන් මේ දේ කවදාක දෙන්නුවක් නැතිව තියෙනවා එන්න දෙයක් කරන්න අපේ හිත ප්‍රඥාවෙන් ඇහිලා තියෙන්නේ කුෂ්මරල දැන් ඇතුළේ පිටිපි වෙනසක් නැති වුණා. ඒ කියන්නේ කියන්නේ කියන්නේ කුෂ්මරල නැති වුණා. බලන්න ඉන්නේ හිතක් නැති වුණාම මම මේ ඉන්නේ ඔළුවේ හරියද කඩ හරියද බඩ හරියද දන්නේ ශරීරේ තියනවද නැද්ද දන්නේ නැහැ කියලා එක පැත්තකින් මොන ආතන වලට කන්නදී පාළුවදී කොම්බිලදී පාළුවදී ඒ වගේම කියන මම කොච්චර වෙලා භාවනා කරලා කියලා දන්නේ නැහැ කියලා කාලයක් තමයි වෙන දෙයක් තමයි ඒ මොකද ප්‍රඥප්තිය හැලිලා ඒකත් වායෝ කොටාදී මතින් හිත දැන් ධාතු මිනිස් කාර්යය විඤ්ඤාණ විඤ්ඤාණ කියන භාවනාව දෙකයි අනුකම්ප එකයි. ඔතෙන් එනකන් තමයි උපනාධිකාරයේ තියෙන්නේ උදරයේද තියෙන්නේ පිම්බීම හැකිලිමද ඒකට ප්‍රධානම හේතුව චේතනා වශයෙන් නැත්නම් හුස්ම රැල්ලක් ආදී වශයෙන් කර්ම ශේරගෙන වෙනද තියෙන්නේ ඉන්න ස්වභාවික ලක්ෂණ වලින් පිළිගනකන් තමයි. මේක ඉතාමත්ම සාධාරණව මාචිලාද ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාවනාදින වැදගත් කොටස උදාරයි. පිළිවෙලෙ වෙන්නේ. මේ අස්වාද ප්‍රසාද වශයෙන් පෙන්වන මේ ධාතු කොටාසේ මුතු ධාතු මාත්‍රයක් පමණයි. ඉන්දිය වැටලි වශයෙන් පෙන්වන මේ ආයතන ධාතු ධාතු මාත්‍රයක් පමණයි කියන එක හැම හැම පරියන්කේදීම සාර්ථකව වැටගත්තු යෝගාසනෙ ඉදිරිකොට ඉහි ධාතු කොටස වශයෙන් විපස්සනා වශයෙන් කරගෙන යන නම් කායන පස්සනාවේ පොඩ්ඩක් කියන්න. ඉතින් ගියාට පස්සේ අර අපි කණින් ගොස් ඉන්නේ නැකේමක් වෙන්නේ නැහැ. හිතයි අරමුණක් වෙන්නේ නැහැ. දැන් ආසල් කොටස දෙකක් වෙන්නේ නැහැ. හිතයි අරමුණක් වෙන්නේ නැහැ. උදේ ගියාට ගියාට පස්සේ අත්‍යතුන් ආසල් කොටසක් වෙන්නේ නැහැ. වේදනාවකුයි ආසල් කොටසක් වෙන්නේ නැහැ. ඉතිවිල්ලකුයි ආසල් කොටසක් වෙන්නේ නැහැ. ඒ දුරම කොටස් අරමුණු සමරනවා. හැමදෙයක් තමයි යෝගාවචරය අංගලේ නෝරන්න ගියා වගේ ආන් අංගලේ උඩ වෙනකට නැගී නූල කැඩෙනවා. කලබල වෙනවා බයි. ආන් ඒකට බැලුවොත් ඒ ශබ්ද නැද වේදනාවක් නැද ඉතිරි නැද ආන් ආසස්පතේ ලේසි පවතින. ආගේ පවතින සංඥාව පවතින. එන්නේ නැති වෙන සංඥාව පවතින. ඊපස් යෝගාවචර මලකන එකයි සංකාකයි. ඒ තමයි මෙතෙන් එන්න උදව් කළා වූ මූල කර්මස්ථානයේ දක්මින් පවතින මනෝ ආවේ ඊට පස්සේ කියන භාවනා දෙකක්. ඉතින් ගන්න භාවනා කර. ඉතින් එහෙනම් විපස්සනා යෝගාවචරය කරනවා කියන්නේ විපස්සනා සමාධිය වඩනවා කියන්නේ. මේක අර කියන විදිහේ වායු කොටාට හෝ කටවි කොටාටයක් අල්ලගෙන අසුතෙන් ඉන්න පුළුවන්. එහෙනම් අභිවාදන කස්මිකින් ඉන්න පුළුවන් නැත්නම් මේ සතුටුමනිකාට ඉඳ තියාගෙන ඒ පිළිවෙල ඇකිලිම ඒ ආනාපානය තුළට දීපත් වීමෙන් විපස්සනා වෙනවා. මේකෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන විදිහට පළවෙනි චතුස්ත්‍ය අමාරුණාට පස්සේ ආනාපානේ පස්සෙන් කාය සංකාරයෙන් පස්සේ සතිපට්ඨානේ නම් සාවරයන් මැදේ වෙනවා. ඒක විරුද්ධ පිළිගන්න ඕන කෙනෙක් කැමතියි. කැමති වුණා හෝ නොවුණා හෝ මේ හතර මහා ධාතුන්ගේ ඇතුළත් මේ ශක්තිය තියෙනවා. මේ වඩාත්ම හොඳ දේ වායු ප්‍රකට ධාතුවක් කරගෙන නම් පිළිදෙන්නේ. සුභාමෝ කන්නේ මේ වායෝ තේජෝ දෙක අතරලා සකලියතු ඒ තුලින් ගිහිල්ලා ඇස්සේ පොන්න මනමාන යන ඒක නිසා මේ හම්බෙලා තියෙන කොටස් 32 හෝ ඉතින් දෙකක් දාගත්තාම එතන 10ක් දෙනවා 42 හෝ ගත්තාම ඒක සම්පූර්ණ සංකප්පේ කර්මස්ථාන කියන මේ තමයි විපස්සනාට පූර්ණ වෙලගත්මක් ඇති කරගන්න. ඒක නිසා තමයි මේ කරගෙන යන වැඩ පිළිවෙල තමයි විදිනස් වෙන්නේ. ඒක නැත්නම් සමාන වෙන කල්පනා කරන්නේ නැත්නම් ඒ වයිදී රාගය කාමයේ ඇති වෙනවනම් අසුර කරනවා. එහෙම නැත්නම් විපස්සනා පැත්ත වෙනවනම් ධර්ම සංස්කාරතා ගන්නවා. මේ දෙකටම අවශ්‍ය නිසා මේ ගිරිමානන්ද සූත්‍රය සඳහන් මේ අසුර සංඥාවට ආදක වෙච්ච දෙති ප්‍රකාර පිළිබඳව මේ විවරණයක් කරන්න යෙදුවේ. ඉතින් මේ කරගෙන යන වැඩ පිළිවෙලට මේකත් ධෛර්යයක් ශක්තියක් වැඩි ඒක ඉදිරියට වඩපත් වේවා ඊළඟ අධ්‍යක්ෂණය සිදු කරගෙන කරගෙන භාවනා තවත් ආශෝකයෙන් ලැබේවා ප්‍රාර්ථනායි අද දෙවි සම්මාසයෙන්